අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ආරද්ද විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දල්ල පරක්ඛමෝ අනිකිත්ත දුරෝ කුසලේසු ධම්මේසු තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ වීර්ය චෛතසිකය ගැන පධානි අංගයක් විදිහට කොහොමද අපේ භාවනා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියන කතන්දරේටයි ආරම්භය ලබාගත් මේ මාතෘකා සපයාගත්තේ.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 ඒ නිරියස්සන්න ගන්න ගියොත් එහෙම ආයසර පුංචක් පළවෙනි ආසන ගත්තා පස්සේ පෝර පාරක් ගහන්න වෙයි, තනකොළ ටිකක් ගලවන්න වෙයි. දෙතුන් හතර සැරේ නිරි ආසන ගන්න පුළුවන් උප්පු වගා වගේ තැන් වල. ඒ වගේ තමයි මේ දෙවෙනි මාර්ග ඥානෙ, තුන්වෙනි මාර්ග ඥානෙ කියන එක අරකමයි.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 ආයෙ තටවන්න දෙයක් නැහැ. තටමඬ ටිකක් තියෙනවා. ආන්නේක හරියට කරන්නේ නැතුව තව ගොඩාක් වැඩ තියෙනවා කියලා ඉසాత බැඳගෙන මේක කෑ ගැහුවට හරියන්නේ නැහැ. අර කල යුතු ටික හරියට තේරුම් අරගෙන ටික නොකර ඉඳලා දෙන දෙයක් කාලා බුදියන් ඉඳලා හරියන්නේ නැහැ.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 දැන් ඒක මතක නැහැ. නිකන් සාමාන්‍ය විවේචනය කරනයි කියන්නේ පිංකම් කරන්න කියලා ගොංකම් කරනවා කියන්නේ. එතකොට වෙන්නේ අනවශ්‍ය විදියට මේ ලෝකයක් අවශ්‍යගෙන තමනොත් අවශ්‍යගෙන මත් කාලේ නාස්ති කරගෙන හිත ව්‍යවෘත කරගෙන ඉන්න බුද්ධ ආගමක් කියලා එකට. නමුත් යෝගාවචර වැඩපිළිවෙලක් භාවනා වැඩපිළිවෙලක් එක්ක බලනකොට ඒක ලුඟාක් වෙනස්.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 ඒක නිසා මුරගද්දට ඉන්නේ මුර කාවලේ ඉන්නේ සාමාන්‍ය සක්විති රජ කෙනෙක් නම් පළවෙනි ලොකුම පුතා. සේන සේනාධිපතිට තමයි බාර දීලා තියෙන්නේ හතර වහල්කඩ. හතර වහල්කඩෙන් ඇතුළට එන්න දෙන්නේ රජුරන්ට හිත මිත්‍ර <clears throat> පණිවිඩකාරයෝ විතරයි. හතුරෙකුටවත් ඔත්තුකාරයෙකුට දෙන්න දෙන්නේ ඒකට කියනවා අපේ චිත්තසංතානයේට බාහිරින් අකුසල් ඇති නොවීම පිණිස මේ අපේ ඇතුළුනවර අරසා කිරීමද කියනවා ඒක වීරියෙන්ම කළ යුත්තක් කියලා. මොකද ප්‍රයත්න කරේ නැත්නම් එන හරියක් එන්නේ කෙලෙස්. ඒක හොඳට මතක තියාගන්න අපි ඔය සුවසේ තපසේ හැඟුම් මුදාහරලා ඉන්න හැම වෙලාවෙම කෙලෙස් වැగిරෙනවා. කිසිසේත්ම ටොංගාණෙන් කියන්න බෑ. ඉතින් අන්න එවැනි අසේසේ බාලයන් ඇසු කරන තැනකින් පොඩ්ඩක් ඈත් වෙලා කෙලෙස් වගුරුවන ගමෙන් නගරෙන් අයින් වෙලා කැලේකට ඇවිල්ලා ඒව නැත්තම් මේ විවිධාකාර ඉරියව් වලින් කය වෙන් කරලා මේ උච්චාසයන මහාසයන නැතුව නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලීපන නැතුව මෙතෙන්ට ආවයි කියලා කියන්නේ අර නෝපන් අකුසල් නොයිපද වීම පිටසපදින්නලද දියාගලක් වටතාපයක් මොරකවල් වගේ ඉතින් ඒක නිතරම මුරකාවල් අගේ මේවා කරගෙන ඉන්න ඕනේ මේකට බාහිරින් හතුරා රින්ගන් නැති වෙන්න ඔත්තුකාරයෝ රින්ගන් නැති වෙන්න ඒ නිසා නිතරම කාවල්කාරයෝ අරසාව දෙන්න ඕනේ. ඒ අරසාව නිසා අපි නිතර සීලිය අලුත් කරගන්න, ශ්‍රද්ධාව තියාගන්න. ඊට පස්සේ මේ ඇතුළට දැනටමත් ඇවිල්ලා ඉන්න වංචනික ස්වරූපෙන් ඇවිල්ලා ඉන්න ඔත්තුකාරයෝ ඉන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් පණිවිඩකාරී පණිවිඩ කියලා ඇතුළට හොරු එන්නේ ඉඳී තියෙනවා. හතුරු එන්නේ ඉඳී තියෙනවා. ඔත්තුකාරෝ එන්නේ ඉඳී තියෙනවා. ඒකට කරන්න බෑ. ඒක මර කාවල්කාරයට අහුවෙන්නේ නැතුව එනවා. එතකොට ඇතුළත තියෙන්න ඕනේ ඔත්තු සේවාවක්. ඇතුළු නුවර නිතරම ඔත්තු සේවාවක් ඉන්න ඕනේ සාමාන්‍ය මිනිස්සු ඉන්න විදියට සැකකට හිතු කවුද ඉන්නේ නිකම්තුනේ හැසිරෙන කට්ටිය කවුද ඉන්නේ ඉන්නවනම් එයා කතා කරලා කාවල්කාරයට බාර දෙනවා එතකොට කාවල්කාරයා ප්‍රශ්න කරනවා ඒ ඔත්තු සේවාව තමයි සතිය කියන්නේ.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 දාලා බලන්න ඕන කවුද රිංගන්නේ ඇතුළට. ආවක මම බලා ගන්න ඕනේ. මේ මිනිස්සු ඇවිල්ලා තියෙන ප්‍රෝජනයකට නම් යාට තියෙනවා රාජකාරීමේ අයිතිවාසිකමක්. නමුත් මේ වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවේ අධර්ම ඇතුළේ ශේෂ්ත්‍රයේ නිදල්ලේ හැසිරෙන්න දුන්නොත් භයානකයි. ඉතින් ඒකට මේ සති සංවරයට බුදුරජාණන් වහන්සේ මේ අපි කතා කරන්නේ ඊයේ දේශනාවේ පස්සේ කොටස.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 ඒ එකකවත් දොස් නැහැ. ඒක නැතුව රාජ්‍ය පාන්ත්‍ර කරන්න බෑ. ඒ නිසා වේදනා හිතවිලි සද්ද එනවා. නමුත් මෙතන මේ හොරෙන් රිංගන හතුර තමයි අන්නර වෙන වේදනාවට ද්වේෂය. අන්නරේන වේදනා හිතවිල්ලට තියෙන ද්වේෂය. අන්නරේන සද්දෙට ඇති වෙන ද්වේෂය කොහෙන් එන එකක්ද කියන්න බෑ. එතකොට යාට මේ ද්වේෂයේ හේතු දෙකක් නිසා එනවා. එකක් තමයි හොරෙක්. අපිට ඇවිල්ලා තියෙනවා ද්වේෂ හොරෙක්. දෙක මේ ආපු නිසා මූල කර්මස්ථානේ මට බැහැර වුණා. මූල කර්මස්ථානේ මට කරගෙන යන්න හම්බුනේ නැහැ කියලා යෝගාවචරයා මේ දෙකම මේ ඇති වෙන ද්වේෂය සාධාරණීකරණය කිරීම තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් යෝගාවචරයට පුළුවන් නම් මේ රාජ්‍යයක් කරන වෙලාවේදී රජුරෝ හම්බෙන්න සෙනග නැවිත් මේක කරන්න බෑ. ඒ නිසා කාටවත් එන්න දෙන්න ඕනේ. හැබැයි මේ අතරමැද මේ වංචනික විදියට එහෙම නැත්නම් ඒක ඉන්ද්‍රිය සංවර සූත්‍රයේදී බුදුදහමෙන් පෙන්වන්නේ ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතම්. මේ අපි භාවනා කරගෙනනකොට සද්දයක් ඇහෙනවා. සද්දෙත් ආනාපානෙ වගේම රූප ධර්ම. ඒකේ කිසිම කෙලෙෂයක් නැහැ. නමුත් මේ රද්දේට නොදකින් කියලා හිතෙනකොටම එහෙම නැත්නම් ඒකට අකමැත්ත එනකොටම ඒ සද්දෙට ඇතිවෙච්ච අකමැත්තේ බොහෝම ප්‍රකටයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොඳ සැලකිල්ලෙන් බලන යෝගාවචරයට පේනවා මේ සද්දේ පැමිණීම ඒක ප්‍රිය දෙයක් නම් මනාපේ පහළ වෙනවා. අප්‍රිය දෙයක් නම් අමනාපේ පහළ වෙනවා. එතකොට මේ මතුවෙන මනාපමනාප දෙක ඕලාරිකයි බොහොම ප්‍රසිද්ධයි. පටිච්චසමුප්පන්න ඒ ඇතුළෙන්ම හටගත්ත දෙයක් හේතුඵල ධර්මයකින් දෙයයන්ාංශය කරන දෙයක් නෙවෙයි. ਸਰබලධාරි දෙවියන්ාංශය කරපු දෙයක්වත් කවුරුත් කරපු වුණීමක්වත් එහෙම නැත්නම් වෙන දෙයක් මේ මේ ඇතුළේ තියෙන ධර්ම වලින් හරගෙන තියෙනවා.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 අපි දැන් පිටරට කෙනෙක් ඇවිල්ලා අහනකොට ඒ මනුස්සයාට තේරෙන්නේ නැහැ නේ මේක තීන්දුවක් කියනවාද ගා බැන ගන්නවාද ගායකාවද්ද ගායිකයෙක්ද තේරෙන්නේ නැහැ. ඌට එන්නෙම තරහමයි. මන්ට මේ භාවනා කරගෙන ඉනකොට මේ ඔය පිටරට මිනිස්සු ප්‍රධාන වශයෙන් චෝදනා කරන දෙයක් තමයි පන්සල් වලින් නිකුත් වෙන මේ බෝධි පූජා කවිය.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 එකම සද්දෙට කෙනෙකුට මනාප කෙනෙකුට අමනාපේ. වේදනාවක් ආවයි කියන්නේ. ඒ වේදනාව භාවනා විදිමත් වෙච්ච එකක්. එනිසා යෝගාවචරය හොඳට සුතමේ ඥාන ඇති කෙනෙක්. එයා දන්නවනේ මේ භාවනා කර කර ඉන්නකොට ආපු වේදනාව සතිය වැඩි වෙන්න හේතු වෙනවා මට. කිව්වොත් එයා සතුටට ගන්නවා.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 නමුත් මෙහෙම කර කර ඉන්නකොට මේ චක්කු ප්‍රසාදේ, කාය ප්‍රසාදේ හිත පවත්වමින් වම දකුණු කිය කිය යනකොට ඉඳපු ගමන් හිත චක්කු ප්‍රසාදේට පයින්නවා. නැත්නම් රූප බලන්න යනවා. එතකොට ඒකට ආපాతගත වෙනවා කුරුල්ලෙක් හරි මලක් හරි සමනලෙක් හරි ප්‍රිය දෙයක්. එහෙනම් අඹ ප්‍රිය දෙයක් වෙන්න පුළුවන්.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 ඒක ප්‍රകൃතියක් බව බුදුජානනාංශ අපට සහතිකයක් දෙනවා. යම් හේකින් රූප දැක්කා කියනට වෛර නොකළොත් අපරාධේ හිත කැඩුනා සතිය කැඩුනා කියලා වෛර නොකළොත් හෝ අර දැකපු රූපේ කෙලත් හලාගෙන කටත් අරගෙන බලාන ඉන්නා වගේ ලෝභ කෙරුවොත් හෝ මේක අපහු එන්නේ නැහැ.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 ඉතින් පොඩි එකා තාත්තා දිහා බලනවලු මොකද මේ මනුස්සයාට වෙලා තියෙන්නේ කියලා. ලොකු අයියා ඉඳගෙන කියනලු මල්ලි මේ පැත්තකට බලයන් තාත්තා බාන මැද්ද ඇත්තා ඉඳලා ඇවිල්ලා ඉන්නේ පිස්සු දැන්. උඹට තේරෙන්නේ නැද්ද කියලා අහනවා. සද්දයක් එන්නකොට gaddu ගන්නවා. වේදනාවක් දැනෙනකොට මේ හරියට කවදාකවත් වේදනාව විඳලා නැහැ වාගේ. හරියට නිකන් මේ හිතවිල්ලක් එනකොට කටුකම්බියක් දාලා දිනවා. පොයි බොරු. මේ නිකන් සුචරිතවාදයක් ඔළුවට අරගෙන. අපි මෙහෙම වේදනාවද විඳලා තියෙන්නේ. අපි මෙහෙම සද්ද දහලා දෙකන බීර වෙන සද්ද අහලා තියෙනවානේ. මැරෙන්නේ නැනේ. හිතවිලි කියන ඕන තුප්ප හිගුණු හරප හිතවිලි ඇවිල්ලා තියෙනවානේ.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 ඉතින් ඒ හාමුදුරුවෝ කියනවා මේ කහින වෙලාවෙත් මේක බලන්න උත්සාහ කරලා කියන්නේ කවුරුවක්වත් හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ කැස්ස නතර කරන එක රිට්‍රීට් ඕගනයිස් කරන එක නා කරන්න ඕනේ කියලා. නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානයෙන් කෙරෙන්න ඕනේ කියලා. මට මතකයි මේ පර්ත් වල අපි ගියා 60 දිනක් එක භාවනා කරන ලොකු ශාලාව. ඉතින් එක්කෙනෙක් විනාඩියකට එක සැරයක් කහිනවා. ඒ කියන්නේ හැම විනාඩියටම කහිනවා. එකෙක් කහිනවා. ඒක හොඳ එයා කන්ඩිෂන් සවුන්ඩ් ප්‍රූෆ් කරලා තියෙන පිටියක් සාමාන්‍ය අඩි 18ක් විතර උසයි. ඉතින් කැහපුවාම මුළු ශාලාම ගිගුම් දෙනවා. ඉතින් කාටත් යනවා. ඉතින් හැම එකමත් කහිනවනේ.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 යෝගාවචරෙක් වෙන්නත් බෑ. ඒ නිසා ඒක දියුණු කර ගන්න වෙලාවේදී දැනටමත් ඇතුළට ඇවිල්ලා තියෙන කෙලේශයක් ඇතුල් උනුරට ආපු කෙලේශයක් ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න. පාංග ප්‍රත්‍යංග බලන්න එපා. ආපහු ගන්න තමන්ගේ මූල කර්මත්තාන ගන්න එක වළක්වන්න ඇත්තටම මොනම කෙලෙසකටවත් බෑ.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 එම ගිහිලා ආවයි කියලා සතිය කැඩුන්නේ ඒ විතරක් නෙවෙයි. ගියයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. වார்த்தාවට ගිහිල්ලා නැහැ. බුක් කීපින් එකේ නැහැ එහෙම සිද්ධියක්. සතිය තිබුණා හැලහැප්පුණා ආයේ සතිය ආවා. අදිට හිතන්න කැලයක් මැද තියෙනවා කියලා බොහොම නිශ්චල ගැඹුරු විලක්. ඒකේ වතුර කැළඹෙන්නේ නැහැ. ඕකට කූලං යන කොලයක් ඇවිල්ලා වැටුණයි කියලා හිතන්නේ. ඒකට රැලිය තරංග මාලාවක් යනවා. ඒකට ඉසాత බඳගෙන අඬන්න ඕනේ නැහැ. කර්මණ ඉන්නකොට ඔක ඉවර වෙනවා රැලි මාලාව ඉවරයි. ආය කොලයක් වැටෙන්නේ නැත්නම් වතුරේ සමතල වෙලා පිළිබිඹු කරන ගතිය කොලේ වැටෙනවා කියලා මොකුත් වෙන්නේ නැහැ.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 එහෙම් පිරිස් කියනගෙන නොදකින් නොපතන් නොදොමකින් කියලා ගහක් දිහා බලන ගහක් කවදාක පශ්චාත්තාප වෙන්නේ ගහට කොටන ගහ ගහේම අත්තක් අරගෙන පොරවක් මිට ගහගෙන ගහටම කෙටුවත් නොදකින් කියලා කවදාකවත් කියනවා එහෙම බලන ගහක් කියන්නේ ගහේම අත්තක් කරන පොරොමිට දාගෙන ඒ ගහම කැපුවත් ඒ ගහ කවදාකවත් නොදකින් කියන්නේ ඒන විනියටත් හේවන සලසනවා.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 ඒකත් කිව්වට තින් ඇහෙන්න කන් තියෙන්න එපායි. මොනවද ඇහෙන්නේ? ඇහෙන්නේ මොකද්ද? මේ ગાතා ටිකක් කිව්වට පස්සේ ලබන ආත්ම බුද්ධ නිවන් දකින්නවා කිව්වොත් මේ තීන් ඒකනම් ඇහෙනවා. ඉතින් කිව්ව කිව්ව ඉන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් මේ ආත් ඉන්දියාප්පම් පූජා කරුවොත් ලබනාති බුරියානි හම්බ වෙනවා කියලා අම්මට උඩ ඉන්දියාප්ප කඳු ගණන් පූජා කරන්න අම්මේ ඒකනම් ඇහෙන. එහෙම නැත්නම් ඉන්දියාව බලයන් දමදිව බලයන් එතකොට මේ අතර මොනවද මේ අපේ පැත්තේ ඒ දවස්වල තිබුණා එක මේ වටවන්දනාව යනවායි කිය වටවන්දන ගමේ පන්සලට බැරි වෙලාවත් යන්නේ නැහැ. හැබැයි වටවන්දනාව යන්න අම්බෝ ගමම ලැහත් වෙලා මතකයි අපේ ලොරි භාගයේ අතරමඟදී කැඩුනා.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 ඕක නැති වෙන එක හැටි. ඒ නිසා ඒකත් ජයසිරි මංගලම් කියලා නැති වෙන හැටි බලන්නේ ඒක. විවේකීව බලන්න මේ සතිය නැති වෙන හැටි. නිරුද්ධ වෙලා යන හැටි. පටිච්චසමුප්පාද පසරට යන වෙලා හැටි. අම්මා මුත්ත කිව්වත් කැමති නැහැ. මොකද ඒ තරම් දැන් හිතට වද්දාගෙන තියෙන සතිය කියන්නේ සියල්ලම කොහොම හරි වඩන්න ඕනේ කියලා.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 හිතන්න පුළුවන්ද මෙච්චර ප්‍රයත්නෙන් මෙච්චර ක්‍රමසහවිදි යොදා ගන්නලද මේ සතියත් නැති වෙද්දි, ඡය වෙද්දි, වැය වෙද්දි, නිරුද්ධ වෙද්දි නොසැලෙන මනසකින් බලනින්න. ඒක එච්චර ලේසි නෑ. ඒක නිසා මේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ඡන්දං ජනේති කියලා කියන්නේ මේසා අතුපත විහිදී වැඩිච්ච මල් පිපිච්ච මේ ඵල දරන මේ සත්‍ය නැමැති ගහත් මේක නැති වෙන සුළුයි මේකත් අනිත්‍යයි මේකටත් ඔය ප්‍රේම කිරුවොත් දුකයි මේකත් නැති වෙනකොට බලාන ඉන්න බැරි නම් ඒක පියව යුප්පයෝගයක් දුකක් වෙනවා මේකත් අතහරියේ නැත්තම් කවදාකවත් මාර්ග ඥානෙ පහළ වෙන්නේ නැහැ මේක අත්හරින්න වෙනවා කියලා. ඒ උපයා ගන්නාලද සතිය විශේෂයි උපේක්ෂා වඩනවායි කියන්නේ උපේක්ෂාව සම්බොජ්ජංගයක් විදිහට පෙන්වන අවසානයේ පෙන්වන්නේ උපේක්ඛා සම්බොජ්ජංගේ. නමුත් ඒකේ ලාමක අවස්ථාවක් තමයි සති සම්බොජ්ජංගම් පික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසග්ගානුපස්සී. ඒක හරියට කියනවා නම් ලාංකිකයට ඇහැලේපොළ කුමාරියාමි තමන්ගේම දරුවා වනේලාලා කොටනකොට කොහොම හිටින්නේ නැද්ද?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 නිස්සරණවණිය කියන්නේ අන්න එහෙම තැන. Tamanට උඩට කොට වෙච්ච උදව් වෙච්ච ඉනිමකට පයින් ගහන එක. මොකද ඉනිමක තිබ්බොත් ඕක දිගේ පහින්න හිතෙනවා. ඉස උඩට ගියාට පස්සේ කර පයින් ගහන්න ඕනේ. ඒ වගේ තමයි දන්නවත් දන්නේ නැහැ ඔයගොල්ලෝ ඍචිපණිනවයි කියලා දෙල්ලමක් තියෙනවා. ඍචිපණිනවයි කියලා කියන්නේ උසමනින්න මට දැන් මං වගේ මිනිසෙක් මං පුරුදු කරලා තිනවා අඩි 3 පණින්නෙත් බොහොම අමාරුයි මට. කෙඩිටින් කරනකොට අනිවාර්යයෙන්ම 3මාරක් පණින්න ඕනේ. අම්බෝ පුරුදු කරන්න ඕනේ. ඒක මොකද මේ බර කිලෝ 70ක් විතර ඒ කාලේ මගේ තිබුණා 50 ගණක් විතර බලන්න.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 එතකොට මේ රිට අල්ලන ඇල්ලිලත් අතාරින ඇතිරිලිලත් තියෙන තියෙන සූක්ෂමකමක බලන්නේ කියලා කියනවා. දැඩි කරලා අල්ලන්න ඕන අඩි 16ක් උඩට යනකම් 18ක් උඩට යනකම් ඒකල ඉවර වෙච්ච ගමන් අතාරිනවා. අනිත් වගේ කියනවා යුද්ධෙදී කඩු අල්ලන්න ඕනේ. කඩිය දෑතින් බදාගත්තොත් කඩු හටන් කරන්න බෑ. කඩිය සුකනම විදිහට අල්ලන්න. ඕන ඕන විදිහට හරවන්න. ඒ වගේ මේ සතියත් සුඛ නම් මේ විදිහට අල්ලාගත්තේ නැතුව මේක දෑතින් බදාගත්තොත් සතියෙම උගුර හිරවිච්ච සතපහේ කාතියක් වගේ එකක් වෙනවා. ඒ නිසා මෙච්චර ආශාවෙන් මෙච්චර සියල්ල කැප කරලා අම්මා දාත්තද හරකබානද රත්තරන්ද මිනිමුතුද ලාභද සත්කාරද සම්මාන සිලෝද සේරම දීලා වඩලනද මේ සතිපට්ඨානේ නැත්නම් මේ සතිය අත්හරින්න වෙන එකක් කියලා.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 කුමන්ත්‍රණකාරෙක් ඔබතුමාට විරුද්ධව කැරල්ලක් කරනවා හරි කියන. ඒතකොට රජුරෝ වහාම විධානයක් නිකුත් කරනවා මිනිහා අල්ලගෙන වරෙන් ජීවග්‍රහයෙන් මරනවා. රජුරු විනිශ්චය කරන්න යන්නේ මරණ එකයි කරන්නේ. මේ මනසට ආනංචි වෙනවා. මම මේ දෙයක් කරෙත් නැහැ. නමුත් රජුරු උදහස් වෙලා ඉන්නේ. ඒතකොට මේ මනසයි හිතන්නේ කියනවා දුවනවා දැන්. මොකද එහා රජ්‍යයේ ඉන්නේ ගඟෙන් එහා පැත්තේ ඉන්නේ ධාර්මික රජ කෙනෙක් නම් මෙයා දුවගෙන යනවා යන්නේ යනකොට විශාල ජලපාරක් හම් වෙනවා. යාට තේරෙනවා මේකේ මිනි බොරු ඉන්නව දන්නෙත් නැහැ, පීනන දන්නෙත් නැහැ. එයා දන්නවා දෙපරබබා හිටියොත් පිටිපස්සෙන් ඉන්න රාජ්‍ය සේවකව මාව අල්ලගන්න.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 ඒත් මේකත් අතහරින්න වෙනවා නම් අධර්ම ගැන කුමන කතාවද කිය. ඉතින් පුළුවන් වෙයිද මේසා ආසාවෙක් මටන ලද මේ සති ධර්මයක් ඒකටත් අටා කියන්න වෙනවා. ගිහිල්ලා ඉඤ්ඤං කියන්න වෙනවා. දැන් ගෙදර ගියාට පස්සේ කොහොමවත් ඉතින් කටේ තියෙන නරි වන්දන් පුරා පල්ලෙන් බහිනෝ කියලා ওই ඇති තේරම හොද පාළුවට යනවා. එදාට පොඩ්ඩක් සතුට වෙන්න තියෙනවා. දැන් මේක පුරුදු වෙන්නත් එපා ඒ කවදා හරි මේ නිසන් වණ්ඩ කියලා ගෙනාව පොදිය විම තියන්න වෙනවනේ. දැන් තිය වෙනවා. අන්න එදාට පොඩ්ඩක් hina වෙලා නිකන් ඉන කයි තියෙනවා. ওই තිබ්බට ඕනනම් ආය ගන්නවා. ආයෙත් බිම තියෙනවා. ඒක නම් අමාරුයි. බෞද්ධයත් එක්ක හරිම අමාරු එක තේරුම් කරගෙන මේක ඇති කරලා දෙන්න පුළුවන්. මේ මේම මේමයි සත්‍ය ඉතින් කට්ටිය රැස් කරන පැත්තට හරිම කැමතිනේ. සත්‍ය හරි කමන්නේ නිකන් දෙනවනම් හොරි උනත් කමන්නේ නැහැ සිංහලයට. ඒ කාදා සොරි කියන්නේ නිකන්ද දෙන යා දෙමළ පත්‍රේ හැටි ගන්නවා කියවනවා. ඔය ආණ්ඩුවේ කන්දෝර වලට පත්තර තුන හතරම තියෙනවා. දෙමළ පත්‍රෙත් කියවනවා කට්ටිය. බලනකොට උඩයට මාරු කරලා තියෙන ඒත් බනෝ නැව් පෙරලිලා. කොළුණු එහෙම ඔළුවෙන් හිටින්ද බලනකොට දෙමළ පත්‍රේ කියවනවා. නිකන්නේ දෙන්නේ. අයියෝ සිංගල මිනිහා කියලා වැඩන්නේ. ඉතින් යෝගේ මේ ඒ දේ මෙච්චර ආසාවෙන් උපයන්නද මේ දේ.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 කෙතෙන් කුබරෙන් හරිය ගන්න ඕ මුල් මුල් සස්සේ ටික. එහෙම නැත්නම් අපි කියනවා මේ අලුත් හාල් බත කියන එක බුදුන් දෙනවා. තමන්ගේ පඩිය හම්බෙන පළවෙනි පඩියෙන් හම්බෙන උතුම් කොටස ඉතුරු නොකර දෙනවා. මේකට ඡාග කියලා කියනවා ත්‍යාගය. පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය මුත්‍ති කියලා කියන්නේ මිදෙනවා.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 ඇසුරු කරලා බලනද ඔක්කොම දීලා ගන්නලද මේ සතියත් ගෙවුණා ගියා මට මුකුත් දුන්නේ නැහැ ඊට පස්සේ තමයි භාවනාව පටන් ආසේවනය කරපු දවසේ තමයි භාවනා ප්‍රතිපස්සේ ගෙවෙද්දි ගෙවෙද්දි භාවිත කරනව නැවත නැවතත් වෙච්චාවයි මම මේක මැරෙන්න ඉස්සලා මේක සාතික් කරගන්න ඕනේ සතිය ගිවෙනවා බලන්න හිටියට ඒක අකුසලයක් නෙවෙයි ඒක අමාරු බුද්ධ ආදී උත්පන්න වංශලා විසින් මරණ ලද බොජ්ජංග ධර්මයක් මේ විවේකීව විරාගීව ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලය කරන්න ගියාම එයාට තේරෙන්න පටන් ගන්නවා මේක භාවිත කරන්න කරන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට අභියෝග කරන්න බෑ මේ සතියේ ගෙවෙනවා දිහා බලනලා නොසලෙන මිනිස්සයාට මායя මෝහණයටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා මායත් මෝහණයටපත් වෙන මේ ලාභ සත්කාර තියල්ල ගවන් කරලා සතිය වඩනවා. ඊට පස්සේ මෙන්න બોලේ මේ සතිය නැති වෙද්දිත් මේ මනසයා නොසලී ඉන්න මායයට අහු වෙන්නේ. එතකොට කියනවා මේ මනසයා භාවිත කරන්නේ බහුලීගත කරනවා කියාපානව කට්ටියට. ওই සතිය වැඩුවට පස්සේ උඹලා හිතුවට ඕක කැඩෙන්නේ නැහැ. පුළුවන් කැඩෙන හැටි බලපන්. කැඩෙන හැටි බලපන්. යම්බෝ බෑස් අයිති එංගේ මයිල් ඉස්මයිල් වෙනවා දාඩිය දානවා සැලෙනවා දඟලනවා වමනේ යනවා කූඹි දුවනවා ඉර බයිලා තමයි ඔය මේ වෙලාවේ එනවා ටිකක් ඕක ටික වෙලාවක ඕක දිහා බලනකොට ගාලල් ඔයිට වෙටි දෙයක් උනත් ගාලල් ඇතුලට එතකොට කීයකි අන්න යෝගාවචරයේ කියන්නේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන්නේ මේ අමුදරුව සුභෝග නැති එක නෙවෙයි. වඩා ගන්නලද සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා නැති වෙනකොට. බුදුන්සේ ඒ නිසා කියනවා රහතන් වහන්සේට අස්සද්දෝ අකතඤ්ඤෝ කිය. කිසිම සද්ධාාවක් නැති මනුස්සය තමයි රහතන් වහන්සේ. සද්ධා වෙන දෙයක් ඔක්කොම අත්දකලා තියෙන්නේ. අකතඤ්ඤෝ කියලා කිසිම ගුණයක් හඳුරන්නේ නැහැ. කෘත ගුණ ගතියක් නැහැ.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 අපි ඒක ප්‍රයෝජනෙට සරකලා පාවිච්චි කරන හැටි තමයි අර මේ මේ පැත්තෙන් ඉඳලා එහා පැත්තට පයින් මිනිහා වැලක් අල්ලගෙන එහා පැත්තට ගියාට පස්සේ වැලා තැරලා ඒගොල්ලට යනවා වගේ බුදුරජාණන් කියන්නේ පවුරක් හදාගත්ත මිනිසයා. මේකට ඊතර තියෙන කෝටු කෑලි එකතුලා පහුරක් හදාගෙන ඒකට ගියාට පස්සේ පහුර කර තියාගෙන යන්න ඕනද කියලා බුදුහාමුදුරුවෝ අහනවා.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 මෙහිම තමයි අපි මේ ධර්ම වලින් එන්න තියෙන මේ දරතය දුක දැවිලි තැවිලි නැති කරන්නේ. ඉතින් ඒ නිසා Taman ළඟ මේ තියෙන දැනටමත් මේ ಗುಣ ටික තියෙනවා. අන්න කරුණාකරලා ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් ඒ ඒ යෝනිසෝමනස්කාරයෙන් ඒ ඒ සම්මා දිට්ඨියෙන් බලන්න පටන් ගත්තට පස්සේ මේ ආපු පිරිසක් නෙවෙයි gedera යන්නේ. සම්පූර්ණ වෙනස් වෙච්ච පිරිසක් ගෙදර යන්නේ අන්නේ එහෙම වෙනසක් ඇති කරන තනක් බවට නිසරණෝණේපත් කරලා ගෙදර යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මයේ දේශනා මිත්‍රින් නැතර කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා